කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදී මේ සිදු කරන ධර්ම දේශනාව සඳහා අපට ලැබී තිබෙන මාතෘකාව චරිතාපදානයක් ආශ්‍රය කරගෙන ධර්ම දේශනාව සිදු කරන්න කියන ආරාධනය. ඒ අනුව අපට ලැබිලා තියෙන්නේ මේ සම්බුද්ධ ශාසනයේ පහළ වෙච්ච උතුම් ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව ඒ මහරහතන් වහන්සේ සතු ගුණ පිළිබඳව සමාජගත කරන්නට ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණාට පස්සේ ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරලා මාර්ගඵල අවබෝධ කරගත්තු උතුමන්ගේ ප්‍රමාණය මෙච්චරයි මෙපමණයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ අතරෙදී පළවෙනියටම ධර්මාවබෝධය ලබන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. එතෙන් පටන් මේ සම්බුද්ධ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යපාදී නික්ලේශී මහරහතන් වහන්සේලා බොහෝමයක් පහළ වුණා. වර්තමානයේදී උනත් ඕනෑ තරම් කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්නවා ඇති. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අකාලිකයි නම් එදාට පමණක් නෙවෙයි අදටත් හෙටටත් ගැලපෙනවා නම් ඒ ධර්මය කවදටත් සාධාරණ නම් එදා මාර්ගඵලලාභී උත්තමයෝ මේ ලෝකේ පහළ වුණා වගේම වර්තමානෙදුත් වර්තමානෙදිත් පහළ වෙනවා කියන එක හිතන්න පුළුවන්. ඒ නිසා මේ මහා සංඝරත්නයේ ගුණකදම්බේ යම්කිසි කෙනෙක් සිහිපත් කරනවා නම් අන්න ඒ කෙනාට ඒ ගුණ සිහිපත් කිරීම ආශිර්වාදයේ පිණිස හේතු වෙනවා ඒ වගේම මේ චරිත පිළිබඳව විමසනකොට ඒ චරිත පිළිබඳව කල්පනා කරනකොට ඒ චරිත ආදර්ශයට අරගෙන අපටත් වීරිය උපදව ගන්න පුළුවන්කම ලැබෙනවා ඒක තමයි මේ චරිත පිළිබඳව විමසීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන ද වර්තමානයේ ජීවත් වන දූපතුන්ට තරුණයන්ට වැඩිහිටියන්ට අපි ආරාධනා කරනවා මේ ලෝකේ පහළ වෙච්ච උත්තරම චරිත පිළිබඳව විමසීමක් කරන්න මේ රටේ ලෝකේ පහළ වෙච්ච මහා දැවැන්ත වීරයෝ පිළිබඳව විමසීමක් කරන්න ඒ සැබෑ වීර චරිත ඒ සැබෑ උත්තම චරිත කියවල ඒ චරිත පිළිබඳව විමසීමක් කරලා ඒ චරිතවල ගන්න තියෙන වැදගත් ගතිගුණ තමන්ගේ ජීවිතයට අරගෙන තමන්ගේ ජීවිතය එහා සම්බන්ධ කරගෙන තමනුත් ඒ වාගේ උත්තරම චරිතයක් බවට පත්වෙන්න වීර චරිතයක් බවට පත්වෙන්න උත්සාහවත් වෙන්න. දැන් අද ලෝකයේ බොහෝ දෙනෙක් නිර්මාණය කරලා තියෙන්නේ કૃතිම වීරයෝ. සැබෑ වීරයෝ නෙවෙයි કૃතිම වීරයෝ. ඒ કૃතිම වීරයන්ගේ වීර ක්‍රියාවක් සමහරක් විට කවදාකවත් කාටවත් කරන්න පුළුවන් වීර ක්‍රියාවක් නෙවෙයි. වර්තමානයේදී චිත්‍රපටි හරහා, ටෙලිනාට්‍ය හරහා, කාටුන් හරහා සමාජගත කරන්න බලාපොරොත්තු වන වීර චරිත සමහරක් විට ඒ වීර ක්‍රියාවන් කරන්න බෑ. මේ ගොඩනැගිල්ල ඉඳලා ගොඩනැගිලි තුනක් විතර එහාට පනිනවා කියන එක මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට කරන්න ලේසි නෑ. ඒවා වීර ක්‍රියා හැටියට පෙන්වුවත් ඒවා වර්තමානයේ අපිට කරන්න පුළුවන්කම නෑ. ඒ වාගේ අර કૃතිම වීර ක්‍රියාපිලිබඳ විමසනවට වඩා හොඳයි කියලා අපි දරුවන්ට මතක් කරනවා උත්තම චරිත පිළිබඳව සම්බුද්ධ ශාසනයේ පහළ වෙච්ච උත්තම චරිත ඒ වගේම ලංකාවේ ඉතිහාසය පිළිබඳව කල්පනා කරනකොට සිංහල රජවරු පිළිබඳව මේ මේ උත්තම චරිත පිළිබඳ විමසීමක් කරන්න උනන්දු වෙන්න ඕන. ඉතින් ඒ අනුව අද දවසේදී අප කතා බහ කරන්නේ සසුන ශෝභාමත් කළ උත්තම මහරහතන් වහන්සේ නමක් ධර්ම සේනාධිපතීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්න. අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට මා සජ්ජායනා කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව ගුණවර්ණනාවක් මුල් කරගෙන වංගීස තෙරුන් වහන්සේ විසින් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව සිදු කරපු ಗುಣ වර්ණනාව උන්වහන්සේව අගය කරපු ආකාරය එතනදී වංගීස තෙරුන් වහන්සේ පැහැදිලි කරනවා ගම්භීර පඤ්ඤෝ මේධාවී මග්ගා මග්ගස්ස කෝවිදෝ සාරිපුත්තෝ මහා පඤ්ඤෝ ධම්මං දේශේති භික්ඛුණං මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මේ ගැඹුරු දර්ශනය මනාව අවබෝධ කරගත්තු යායුතු මාර්ගයේ පිළිබඳව මනාව අවබෝධ කරගත්තු දුක දුකට හේතුව දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය මනාව අවබෝධ කරගත්තු සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා ප්‍රඥාවෙන් යුක්ත සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා සංඝරත්නයට ධර්මයේ දේශනා කරනවා. කොයි විදියටද උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ සංකිට්ඨේන පිදේශේති. මේ ගැඹුරු ධර්මය කෙටියෙන් දේශනා කරනවා. සංකිට්ඨේන පිදේශේති කියන්නේ යන්නේ ඒකයි. සාරාංශයක් වශයෙන් අරගෙන කෙටියෙන් පැහැදිලි කරනවා. ඒ වගේම විත්තරේන ප්‍රදේශයේති විස්තර වශයෙන් ගැඹුර මතු කරලිවර වෙලා දේශනා කරනවා. මිහිරි කටහඬක් උන්වහන්සේට තිබුණා. අන්නේ මිහිරි කටහඬෙන් භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කරන්න දක්ෂ උත්තම චරිතයක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා වංගීස තෙරුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව අගය කිරීමක් කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ අපි දන්නවා මේ අත් හොඳට අහලා තියෙනවා ගිහි ජීවිතයේදී උපතිස්ස කියන කුමාරයා රජගහ නුවරට ළඟ තිබුණ නාලක කියලා ගමක් මෙන්න මේ නාලක කියන ගමේ හිටියා උපතිස්ස සහ සාරී කියලා බමුණෙකුයි දෙවිනියෙකුයි. මෙන්න මේ දෙන්නට පුත්තු හතර දෙනෙක් හිටිය දූල තුන් දෙනෙක් හිටිය. එතකොට උපතිස්ස බමුණාටයි සාරී කියන බැමිණියටයි මේ යුවලට දරුවෝ හත් දෙනයි. පුත්තු හතර දෙනයි දුවල තුන් දෙනයි. මේ හත් දෙනාගෙන් වැඩිමහල් පුත්‍රයා තමයි උපතිස්ස එහෙම නැත්නම් සාරිපුත්ත කියලා සඳහන් කරන්නේ. තාත්ත වගේම ගතිගුණ වලින් යුක්ත නිසා යහපත් ගති වලින් පෝෂණය වෙච්ච නිසා රූප ශෝභාව තිබිච්ච නිසා බොහොම මිහිරි කටහඬක් තිබිච්ච නිසා තාත්තගේ නමින්ම සමහර අය පුතාව ආමන්ත්‍රණය කළා උපතිස්ස කියලා. ඒ වගේම තමයි ඒ කාලේ සම්ප්‍රදායත අනුව අම්මගේ නමත් යෙදෙනවා සමහර අය මේ උපතිස්ස කුමාරයව හැඳින්නුවා සාරිපුත්ත කියලා. සාරි කියන බැමිණියගේ පුත්‍රයා නිසා තමයි සාරිපුත්ත කියලා කියන්නේ. දැන් එතකොට ඒ රජගහ නුවර ළඟ තිබිච්ච නාලක කියන ගමේ මිනිස්සු මේ පුත්‍රයාව උපතිස්ස කියන නමිනුත් ඒ වගේම සාරිපුත්ත කියන නමිනුත් මේ නම් දෙකෙන්ම ආමන්ත්‍රණය කරන්න පුරුදු වෙලා හිටියා. මේ උපතිස්ස එහෙම නැත්නම් සාරිපුත්ත කියන දරුවා කුඩා කාලේ ඉඳලම ආශ්‍රය කරපු යාළුවෙක් තමයි මිත්‍රයෙක් තමයි කෝලිත කියලා කියන්නේ. ඉතින් වාර්ෂිකව තිබිච්ච උත්සවයක් තිබුණා මේ අත් අහලා තියෙනවා ගිරග්ග සමජ්ජ කියලා. දැන් කාලේ තියෙන අර සංගීත සම්දර්ශන වාගේ තරුණයන්ගේ හිතට ඒ හිතේ ඇතිවන රාග ద్వේෂ මෝහයන් උද්දීපනය කරන්න වඩවන්න සිදු කරන නාට්‍යයන් රංගනයන් අදටත් ඒව තියෙනවා බොහෝ දෙනෙක් ඒ වාගේ දේවල් වලට තමයි යොමු වෙන්නේ. දැන් අපට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ගේ හිත පිළිබඳව මනාව තේරුම් ගන්න කියලානේ. දැන් අපට අපේ මූණ බලා ගන්න පුළුවන්කම තියෙන කැඩපතේ. කැඩපතක් ළඟට ගියාම අපට අපේ මූණ පේනවනේ. කැඩපතක් නැත්තම් අපේ ඇස් දෙකෙන් අපට අපිව පේන්නේ නැහනේ. Tamange මූණ Tamanට බලන්න පුළුවන් ද ඔය ඇස් දෙකෙන් වෙන කිසිම දෙයක් භාවිත කරන්නේ නැතුව. කණ්ණාඩියකුත් නැතුව, එහෙම නැත්තම් බේසමකට වතුර දාන්නෙත් නැතුව මේ කිසිම උපක්‍රමයකින් තොරව ඔය ඇස් දෙකට ඔය මූණ බලන්න පුළුවන්ද? බලන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතකොට අපේ ඇහි අඩුපාඩුවක් තියෙනවා අපේ ඇහි මොකක් හරි රොඩක් තියෙනවා ඒක අපිට දැනෙන්නේ නැත්තම් ඒවා බලාගන්න අපට උපකාර වෙන්නේ මොකක්ද? කැඩපත. අපි කැඩපත ළඟට ගිහිල්ලා අපේ මූණ දිහා බලාගෙන ඉන්නකොට අපට පේන මෙන්න මේ තැන අපේ අඩුපාඩුවක් තියෙනවා. මෙන්න මේ තැන කිලිටි වෙලා තියෙනවා. මෙන්න මේ තැන දැලි ගෑවිලා තියෙනවා. මෙන්න මේ තැන කුණු තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? අර කැඩපත දිහා බලාගෙනම මේ අත මූණට යොමු කරලා ඒ කුණු ටික අයින් කරනවා සෝදා හරිනවා. එතකොට මට පේන්නේ නැති මගේ මූණේ තිබිච්ච කුණු මටම අයින් කරගන්න උපකාර කරපු දේ තමයි කැඩපත. අන්න ඒ කැඩපත වගේ ඔය මූණ බලලා මූණ කුණු අයින් කරනවා වගේම හිත බලන්නත් කැඩපතක් ඕන. කැඩපතකින් හිත බලල ඉවර වෙලා හිතේ කුණුත් අයින් කරන්න ඕනද නැද්ද? අයින් කරන්න ඕන. හිතේ තියෙන කුණු අයින් කරන්න තියෙන කැඩපත තමයි ලෞතුරා බුදුහාමුදුරු දේශනා කරපු මේ ධර්මය. විමසීම, විචාර බුද්ධිය. ආන්න එතකොට Tamanට පුළුවන්කම ලැබෙනවා මගේ හිතට මේ වෙලාවේ ඇති වෙලා තියෙන සිතුවිල්ල කොයි වගේ සිතුවිල්ලක්ද කියලා කල්පනා කරන්න. උපතිස්ස කෝලිත කියන දෙපළ ගිරග්ග සමජ්ජ කියන සම්දර්ශනයේ බලාගෙන ඉන්නකොට උපතිස්ස කල්පනා කරනවා මම මේ මොකක්ද කරන්නේ? මේ දෙතල කල්පනා කරනවා අපි මේ මොනවද මේ කරන්නේ? විමසීමක් කළා තමන්ගේ සිතුවිලි ගැන. දැන් ඇත්තටම චිත්‍රපටි බලනකොට ඔය ඇත්තෝ බලාගෙන ඉන්නවා. ටෙලිනාට්‍ය බලාගෙන ඉන්නවා නේ. හැබැයි මේ හැම දෙයක්ම මේ බලාගෙන ඉන්නකොට බලාගෙන ඉන්නවට වඩා මේ බලන එකෙන් මට මොකක්ද වෙන්නේ කියලා හිතන්න ඕන. දැන් අපි ඇත්තටම ප්‍රවෘත්ති අහනවනේ. පත්තරේ කියවනවනේ. මේවා අහනකොට කියවනකොට උනත් මේ අහනකොට කියවනකොට මට මොකද්ද වෙන්නේ කියන එක පොඩ්ඩක් හිතන්න ඕන අපි. මේ ධර්මයට අනුවයි මම මේ කියන්නේ. නිවන් දකින්න කල යුතු මාර්ග එකක්. රට ගැන දැනගන්න කරන්න ඕන මාර්ග තව එකක්. මේ දෙක පටලව ගන්න බෑනේ. නිවන් දකින්න නම් ලොකු කැපවීමක් ඒ සඳහා කරන්න වෙනවද නැද්ද? කරන්නම වෙනවා. ඒ කැපවීම සුළුපටු කැපවීමක් නෙවෙයි. ලොකු කැපවීමක් කරන්න ඕන. එතකොට චිත්‍රපටියක් ටෙලිනාට්‍යයක් සම්දර්ශනයක් බලාගෙන ඉන්නකොට මගේ හිතේ තියෙන කෙලෙස් සිතිවිලි පෝෂණය කරන ස්වභාවයක් නැද්ද? හිතේ අපේ කෙලෙස් තියෙනවනේ පෘථග්ජනව හැටියට. අපේ හිතේ තරුණයෙක් නම් තරුණයෙක් හැටියට කෙලෙස් තියෙනවා. ප්‍රභාස්වර හිත ටික ටික අර සමාජයෙන් පෙනෙන දේවල් ඇතිවන සිතුවිලිත් එක්ක වෙනස් වෙලා කුණු වෙලානේ තියෙන්නේ. එතකොට ඔය හිතවල තියෙන රාගය, ඔය හිතවල තියෙන ද්වේෂය, ඔය හිතවල තියෙන මෝහය, මාන්නය, මදය, ඊර්ෂියාව, වෛරය, තරහව ඔය ඔක්කොම ඔය හිතවල තියෙනවද නැද්ද? තියෙනවා. ඔය හිතවල තියෙන රාග, ద్వේෂ, මෝහ, මාන්න, මදය, ඊර්ෂියාව, වෛරය ආදී සිටිවිලි පෝෂණය කරන දේවල් මේ සමාජයෙන් ඕනතරම් අපට ලැබෙනවා. එතකොට උපතිස්ස කෝලිත කියන දෙපළ මේ ගිරග්ග සමජ්ජ බලාගෙන ඉන්නකොට කල්පනා කරන මගේ මේ ඔළුව කුණු වෙනවා මේකේ. ඉවරයක් නැහැ. මේ රාග ద్వේෂ මොහ වර්ධනය කරගෙන වර්ධනය කරගෙන යනවා මිසක් මේක පාලනයක් කරගත්තේ නැත්නම් කොතනකට යයිද කියලා කියන්න බෑ. දැන් එතකොට අපි පාලනය විය යුතුයි. මෙතනදී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි කාලේ උපතිස්ස කුමාරයාගේ ජීවිත චරිතයෙන් ගන්න තියෙන ආදර්ශ බොහොමයක් තියෙනවා. එකක් තමයි ਵਿਚාරශීලී බව. දෙයක් කරගෙන යනකොට ඒක හැමදාම පුරුදු විදියට කරගෙන කරගෙන යන එක නෙවෙයි. ඒ පිළිබඳ ਵਿਚාරශීලී භාවයක් තියෙන්න ඕන. වැරද්දක් කළාම ඒක කර කර යන එක නෙවෙයි. මේක වරදක්ද කියලා දැනගන්න පුළුවන්කම තියෙනවනේ. වත්මන් තරුණයාට දෙන්න තියෙන ආදර්ශයයි. සමහරක් කලාවට මත්වතුර භාවිත කරනවා. සිගරට් භාවිත කරනවා. මත්පෙති භාවිත කරනවා. නරක මග යනවා. නරක දේවල් කරනවා. වැරදි මග යනවා. වැරදි දේවල් කරනවා. ඔය කරන වැරදි දේ ගැන මත්වතුර පාවිච්චි කරනවා නම් මත්වතුර පාවිච්චි කිරීම ගැන සිගරට් බොනවා නම් ඒ සිගරට් බීම ගැන නරක කරන ඒ ක්‍රියාකාරකම් ගැන පොඩ්ඩ හිතන්න. මෙතනදී ඒක නෙවෙයි. පුරුදු විදියට බලන්න ගියා වාර්ෂිකව හැම දවසකම යන්න ඕන කියන හැඟීමෙන්ම දිගටම යන්න සූදානම් වුනේ. දැන් මම මේ බලන දේ ප්‍රතිඵලය මොකක්ද මට? එතකොට මත් වතුර පාවිච්චි කරන පොඩ්ඩක් හිතන්න. මත් වතුර පාවිච්චි කිරීමෙන් මොකක්ද මට වෙන්නේ? සිගරට් බොන එකෙන් මට මොකක්ද වෙන්නේ? ආන්න එතකොට ඔබට ਵਿਚාරශීලී භාවය නිසා ඇති කරගන්න පුළුවන්කම ලැබෙනව මොකක්ද? මේ නිසා මට වෙන්නේ හානියක්. උපතිස්ස කෝලිත දෙපළ කල්පනා කරනවා මේ සම්දර්ශන බල බල ඉඳලා හරියන්නේ නැහැ. උපතිස්ස කියලා කියන්නේ නැත්නම් සාරිපුත්ත කියලා කියන්නේ දක්ෂයෙක්. උගත යුතු ශිල්ප ශාස්ත්‍ර බොහොම දක්ෂ ලෙස ඉගෙන ගත්තා. ආචාර්යවරු උගන්වනකොට සමහරක් විට ආචාර්යවරු දන්න සියල්ලම සාරිපුත්ත කුමාරයාට නැත්තම් උපතිස්ස කුමාරයාට උගන්වනවා. ඊට පස්සේ උපතිස්ස කුමාරයා ගුරුවරුන්ගෙන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට ගුරුවරුන්ට උත්තර දී ගන්න බැරි වෙනවා. ඒ තරම් අති දක්ෂේ. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි කාලේ ජීවිතය සහ සම්බුදු ශාසනේ පැවිදි වෙලා උපසම්පදා වෙලා රහත් ඵලය සාක්ෂාත් කරගෙන ඒ ගත කරපු පැවිදි ජීවිතේ වුණත් මේ දෙකම ලෝකයට ආදර්ශ සම්පන්න ජීවිත. එතකොට මෙන්න මේ ගිරග්ග සමජ්ජ කියන සනකෙලිය සම්දර්ශනය බල්ලා තමයි මේ දෙතලට කුමක්කෝ මීට වඩා සුවපත්භාවයට පත්වන යමක් මේ ඔස්සේ ගිහිල්ලා හරියන්නේ නැහැ. කාමයේ පෝෂණය වෙන්නේ. මේ කුණු වෙන කයත් එක්ක මේ කාමයේ පෝෂණය කළාට තේරුමක් නැහැ. පරම සත්‍යක් ලෝකේ තියෙනවා නම් ඒ සොයා ගත යුතුයි කියලා සාකච්ඡාවක් කරන්නේ. උපතිස්ස කෝලිත දෙපළ කතා බහ කරනවා. ඊළඟ සැරෙත් එනවද? නෑ නෑ ආයෙනම් එන්නේ නෑ. එහෙනම් අපි මුණගැහිමු. ඔබට සත්‍යක් හමු වුණොත් මට ඇවිල්ලා කියන්න මට සත්‍යයක් හමු වුණොත් මම ඔබට ඇවිල්ලා කියන කල්යාණ මිත්‍රත්වයනේ. කල්යාණ මිත්‍රත්වය. යාළුව ආශ්‍රය කරනවා වගේම Taman සුවපත් වුණොත් අන් කෙනාවත් සුවපත් කරන්න කැපවීමක් කරන්න අත්හරිනක නෙවෙයි. හොයාගෙන ගිහිල්ලා හරි උපකාරය කරන්න ඕන. මේ අතර උපතිස්ස කුමාරයාට මහමගදී හමු වෙනවා නාලක කියන ගමට ගිහිල්ලා රජගහ නුවරට වඩිනකොට එනකොට අස්සජිතරුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ දැකලා එතනට ගියපු වෙලාවක අස්සජි තෙරුන් වහන්සේ උපතිස්ස කුමාරයාට ධර්ම දේශනා කරනවා. "යේ ධම්මා හේතුප්පබව තේසං හේතු තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ මහා ධාම් සාගරේ සාරංශයක් අස්සජිතරුන් වහන්සේ උපතිස්ස කුමාරයාට පැහැදිලි කළා. ඒ පැහැදිලි කිරීම අහගෙන හිටපු සාරිපුත්ත කුමාරයා නැත්නම් උපතිස්ස කුමාරයා සෝතාපන්න ඵලයට පත් වුණා කියලා සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හරය. ඇත්තටම බුද්ධ දේශනාවේ හරය තමයි චතුරාර්ය සත්‍යනේ. දුක දුකට හේතුව දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය පටිච්ච සමුප්පාදය එතන තියෙන්නේ. මේ නිසා මේ හටගන්නවා. එතකොට මේක නිසා මේ හටගන්නවා නම් ඒ හට ගැනීමට හේතු වෙච්ච කාරණාව දුරු කිරීමෙන් තමයි නිරෝධය සිද්ධ වෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාර කියන වශයෙන් බුදුහාමුදුරුව පටිච්ච සමුප්පාදය දේශනා කළේ නැත්නම් ප්‍රතිච්ච සමුප්පාදය. මේ නිසා මේ හටගනි. එතකොට මෙන්න මේ දේශනා මාත්‍රේ ශ්‍රවණය කරලා සාරිපුත්ත කුමාරයා සෝතාපන්න ඵලයට පත් වෙනවා. ඒත් එක්කම මහා ශ්‍රමණයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තොරතුරක් දැනගන්න ලැබුණා. කෝලිත හමු වෙන්න ගියා. සත්‍ය වූ ධමයක් පවසන කෙනෙක් ඉන්නවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ. අපු අපි හමු වෙන්නේ යන් කියලා කෝලිතත් එක් කරගෙන බුදුරජාණන් වහන්සේ උණ ගැහෙන්න යම. බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම බුදුරජාණන් වහන්සේ මේ උපතිස්ස කෝලිත දෙතල සම්බුද්ධ ශාසනය පැවිදි කරවනවා උපසම්පදා කරවනවා උපතිස්ස සාරිපුත්ත හාමුදුරුව කෝලිත මුගලන් හාමුදුරුවෝ. උපතිස්ස හාමුදුරුවෝ නැත්තම් සාරිපුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක තනතුර ලබනවා. මුගලන් තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ဒုတိ ය ශ්‍රාවක තනතුර ලබනවා. එතකොට සරියුත් මුගලන් යන අග්‍ර ශ්‍රාවක දෙනම කියලා අපි සඳහන් කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතය පිළිබඳව කල්පනා කරනකොට පුදුම ඉහළ ගති පැවතුම් වලින් ඉහළ ගුණාංගයන්ගෙන් යුක්ත වෙච්ච උත්තම චරිතයක්. සාරිපුත්ත හාමුදුරුව සෝතාපන්න ඵලයට පත්වලා හිටියේ උන්වහන්සේ සීල කෙලස් ප්‍රහීන කරලා රහත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ බෑණනුවන් සූකර කත නම් ලෙනෙහි වැඩ ඉන්නකොට දීගණක කියන බෑන්නුවන් උදෙසා දේශනා කරපු වේදනා පරිග්‍රහ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා ඒ වෙලාවේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ උතුම් රහත් ඵලයට සීල කෙලස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙන්නේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තිබිච්ච ගුණාංග අපේ ජීවිතයට ගන්න පුළුවන් ගුණාංග පළවෙනි එක තමයි ඉවසීම සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ පුදුම ඉවසීමක් තියෙන රහතන් වහන්සේ නම. ඒ ඉවසීම ලේසි පහසු ඉවසීමක් නෙවෙයි. දැන් අපේ ඉවසීම කොහොමද අන්තිමයිනේ? ඉවසීමක් අපේ අයට ඇත්තම නැහැ. පාරේ යනකොට බලන්නකො වාහනයක අපේ අයගේ ඉවසීම පොඩ්ඩක් ඉස්සරහ වාහනේ නවත්තලා තියෙනවා අපි හිතමු අර කල ලයිට් එකේ නවත්තලා තියෙනකොට රතු පාටපත් වෙලා තිබුණොත් යන්න බෑ කියන එකනේ කියන්නේ නේ. රතු පාට එකපත් වෙලා තියෙනවා. දැන් ඔක්කොම පොලිමට ඉන්නවා. ඊට පස්සේ කහ ලයිට් එකපත් වෙනකොට හොන් ගහන්න පටන් ගන්නවා. ඒක නෙවෙයිනේ. හොන් ගහන්න පටන් ගන්නවා. තාම යන්න කියලාත් නෑ. හැබැයි හොන් එකෙන් යන්න ලෑස්ති. ඊට පස්සේ කොළ ලයිට් එකපත් වෙලා පළවෙනියට ඉන්න මිනිස්සයා මොකක් හරි කරන්න ඕන නැතිනේ මේක යන්න. ඈ ගියර එක එහාට මෙහාට කරන්න ඕන නේද? ඒක කරනකන්වත් ඉන්න බෑ හෝන් එක ගහගෙනම ඉන්න. ඉවසීමක් තියනවාද? ඉවසීමක් නෑ. බලන්න. අර ඉක්මනින් යන්න තියෙන ඉවසන්න බෑ. මහා වේගකින් යන්න යනවා. ගිහින් අන්තිමේදී අමාරු වෙටෙන්නේ නැද්ද? තාර තොටේ වුණත් යනකොට ඉවසීමකින් යා යුතුයි. ඒ ඉවසීමවත් අපට නැහැ. කෙනෙක් ඇඟේ හැප්පුණත් ගහගන්න මරාගන්න යනවනේ. කුණුහරුප කියාගන්න යනවනේ. ඉවසීමක් නැහැ. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉවසීම මොනතරම් ශක්තිමත්ද කියන එක පෙන්වන්න උන්වහන්සේගේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. මේ ප්‍රදේශේ පුරාම පැතිරිලා ගිය සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ පුදුම විදියට විසම උත්තම චරිතයක් කියලා. Tamange යම්කිසි ගුණයක් තියෙනවා ඒ ගුණය සමාජගත වෙනවද නැද්ද? වෙන මේ මනුස්ස හරියට දන් දෙනවා. මේ කෙනා පුදුම මෛත්‍රියක් තියෙන්නේ. මේ කෙනා බොහොම යහපත් කෙනෙක් ඊර්ෂ්‍යාව පරිගණින් කරනවා නම් මේ මිනිස්සු පුදුම ඊර්ෂ්‍යාවක් කරන්නේ. ඒකත් සමාජගත වෙනවද නැද්ද? වෙනවා. මහ දුෂ්ටි. දුෂ්ට වැඩමයි කරන්නේ. කිසිම කෙනෙක් කියන්නේ නැහැ. ඔය ඔක්කොම සමාජගත වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව සමාජගත වුණේ පුදුමතරම් ඉවසීමක් තියෙන ඉවසීමේ ගුණය තියෙන ඉවසීමට සීමාවක් නැති. හ්ම්. අපිට ඉවසීමේ සීමා තියෙනෝනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඉවසීමට සීමාවක් නෑ හැම වෙලාවෙම ඉවසීම තමයි. ඇත්තම කතාව අපි කියනවා මම දැන් ඉවසල ඉවසල දැන් මට ඇති මගේ දැන් රතු කට්ට පනින්න යන්නේ නේ දැන් ඉවසීම කියන වචනෙට එහෙම රතු කටු නැත පනින්න ඈ එතනින් අර දැන් කට්ට පැනලා තියෙන මන්නම් ඉවසන්නේ කියන එක නෙවෙයි දැන් කට්ට පැන්නාම තමයි ඉවසන්න පටන් ගන්න ඕන නේ ඒක නිවසන්න බැරි ටික එතකොට ආන්න ඒ වෙලාව තමයි ඉවසිය යුතු වෙලාව. සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් ඔය කීර්ති රාගය ප්‍රදේශී පුරා පැවැත්වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉවසීමෙහි ප්‍රබුල් ප්‍රගුණ කරපු භික්ෂුවක් කියලා කතාව කියනකොට ඔය බාරද්වාජ කියලා එක පුද්ගලෙක් හිටියා. පරිබ්‍රාජකයෙක්. කවුද නම? භාරද්වාජ කියලා. මේ භාරද්වාජ මේ පරිබ්‍රාජකයාගේ මේ ලක්ෂණයක් තමයි කවුරුත් කිව්වට නෙවෙයි කරලම තමයි බලන්නේ. දැන් කාගේ හරි ඉවසීමක් තියනවා තියනවා කියලා කිව්වොත් එහෙම කිව්වට හරියන්නේ නැහැ බලනවා ඒක. ඉතින් අර ප්‍රදේශයේ ඉන්න හැමෝම ගිහලා කියනවා පුදුම තරම් ඉවසීමක් තියෙන භික්ෂුවක් තමයි සාරිපුත්ත හාමුදුරුවෝ කියලා කියනකොට භාරද්වාජ මේ කියන නෑ නෑ එහෙම කිව්වට බෑ ඒක පරීක්ෂා කරන්න ඕන. ඈ ඉතින් අනිත් අය කියන ආගිහිල්ලා නම් පරීක්ෂා කරලා බලන්නකෝ. භාරද්වාජ කල්පනා කරනවා පරීක්ෂා කරන්න ඕන. මේ මිනිස්සු කියනවා වගේම සාරිපුතාඳුර මේ තරම් ඉවසනවාද කියලා. ඉතින් මොකද්ද පරීක්ෂා කිරීම සඳහා කරපු වැඩේ හැංගිලා බලාගෙන හිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකම්. උන්වහන්සේ දැන් පින්ඩපාතේ වඩිනවා. මේ වඩිනකොට මොකද කළේ පිටිපස්සෙන් ගිහිල්ලා මහා හයියෙන් උන්වහන්සේගේ හිසට පාරක් එල්ල කරනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ හිසට පාරක් එල්ල කරන මහා හයියෙන්. කවුද භාරද්වාජ කියන පරිබ්‍රාජකයා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ටිකක් ඉදිරියට විසි වෙනවා. හැබැයි නැවත මට ගැහුවේ කවුද කියලා බැලුවේ නෑ උන්වහන්සේ ශාන්ත ස්වරූපයෙන්ම ඒ වඩින ගමන ඒ විදිහටම වැඩියා. භාරද්වාජ කල්පනා කරනවා දැන් පුදුම වැඩක් වෙන්නේ. ඇත්තටම සාරිපුත්ත හාමුදුරුවන් ඉවසීම නම් ඉහළයි. දැන් අපිට එහෙම ඔහොම වුණොත් ඈ අපිට වුණොත් පිටිපස්සෙන් ඇවිල්ලා කවුරු හරි තට්ටුවක් දැම්මොත් ගහන්න ඕනේ තට්ටුවක් දැම්මොත් පිටිපස්සේ ඉන්න තුන් දෙනාද තුන් දෙනාටම ගහයි. ඇයි එක්කෙනෙක් විශ්වාස නැහැ නේ හඳුනා ගන්න බැරි නම් තුන් දෙනාටම ගහන්න ලෑස්ති වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේම නේ පිටිවස බැලුවත් නැහැ. තමන්ගේ පාඩුවේ ගමන ගියා. භාරද්වාජ පරිබ්‍රාජකයා තමන් කරපු වරද අනේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පුදුම තරම් ඉවසීමක් තියෙන උත්තරම චරිතයක්. මම මහා වරදක් කළේ කියලා ගිහින් ඉවරලා සමාව ගත්තා. හැබැයි ප්‍රදේශයේ අනිත් අය බලාගෙන හිටිය රහතන් වහන්සේට ගහනවා. එයත් කුපිත වුණා. එය කුපිත වෙලා භාරද්වාජ හැංගෙනවා. කුපිත වෙලා ඉවර වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට එනවා. පිරිස. ඔබ වහන්සේට පහර දුන්න භාරද්වාජ අපි හොයමු. මොකටද? දඬුවම් කරන්න. නෑ අවශ්‍ය නෑ. භාරද්වාජ කරපු වරදට මගෙන් සමාව ගත්තා නම් මම සමාව දුන්නා නම් ඒක එතනින් ඉවරයි. කවුරුවත් ඒක අරගෙන යන්න ඕනේ අවශ්‍ය නැහැ. බලන්න භාරද්වාජ කෙරෙහි දක්වපු කරුණාව. හ්ම් වෛර කළේ නැහැ. තරහ ගත්තේ නැහැ. මට ගැහුවානේ පස්සේ බලාගමු කියලා හිතුවේ. නෑ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉවසීමේ ගුණය මෙච්චරයි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් ඉවසීම. අභූත චෝදනාව. සාරිපුත්ත මහරහතන් වහන්සේට මොනවද චෝදනා? වස්සාන කාලය අවසන් වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා චාරිකාවෙහි යෙදෙන්න ගමනේ ආරම්භ කළා. පාසිවුරු අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ මූලික ස්ථානයේ තියාගෙන භික්ෂුන් වහන්සේලා දැන් බුදුහාඳුරගේ අනුශාසනාවනේ චරත වික්කවේ චාරිකම් බහුජන හිතයි බහුජන සුඛ අන් අයගේ හිතසුව පිණිස චාරිකාවේ යෙදෙන්න මේ ධර්මයේ ලෝකයට දේශනා කරන්න ධර්ම සේනාධිපති හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ භික්ෂුන් වහන්සේලා සමග ඒ චාරිකාවෙහි හැසිරුණා. මේ චාරිකාව ගමන් කරන්න වඩින්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරම්භ වුණාම මහා භික්ෂුන් වහන්සේලා පිරිසක් උන්වහන්සේත් එක්ක එකතු වුණා. දැන් මහා ගොඩක් එක්කන් යන්නත් බෑනේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ නම් කියමින් සමහර අයව නවත්තනවා. ඈ අපි හිතමු ඔන්න මේ කවුරු හරි හාමුදුරු කෙනෙක් ඒ වෙලාවේ හිටියනම් සුනන්ද කියලා සුනන්ද ස්වාමීන් වහන්සේ නවතින්න ඈ ඊළඟට ධම්මික ස්වාමීන් වහන්සේ නවතින්න ඈ සුමනවංශ ස්වාමීන් වහන්සේ නවතින කිසිම නම් කිය කිය නම් කිය කිය මොකද කරන්නේ නවත්තන දැන් දැන් පෘථග්ජන භික්ෂුන් වහන්සේලා සමහර අයට මේ චාරිකා වියදෙන එකත් බොහොම අමාරු වැඩක් ලේසි නෑ නේද පාගමනින් යන්න ඕන සමහර අය කැමති නෑ සමහර අය බොහොම කැමැත්තෙන් එකතු වෙනවා ඉතින් කොහොම නමුත් ටික දුරක් ගමන් කරනකොට බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අවසර අරගෙන මේ වඩින්නේ. ටික දුරක් ගමන් කරනකොට බුදුරජාණන් වහන්සේගෙන් පණිවිඩයක් එනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට නැවත පිරිසත් එක්කම ආරාම භූමියට එන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කරන මොකක්ද මේ හේතුව? බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙනයි අපි මේ ගමන ආවේ මොකක් හරි කලබලයක්ද හදිසියක්ද කියලා නැවත වතාවක් බුද්ධ ආඥාවට යටත්ව ගමනේ යෙදෙන ආරාම භූමියට. එතනක් තියෙන පැහැදිලි නේද අර ගුරු වරයාට යටහත් පහත් බව. ආයේ මේ පිටිස අරගෙන මේ මේ නගර මැදින් ගියා මෙච්චර ගොඩ දුර ගියා කියන එක එතනින් එහාට ඒ හස්න දැන් කාලේ නම් කියයි මේ ගොඩක් දුර ගිහිල්ලා තියෙන විදියක් නැහැ කියලා කියන්නේ කියලා නේ. ලෝකනේ වෙන්නේ. දැන් ගෙවල් වල ඉන්න දරුවන් හැටියට තමන්ගේ දෙමාපියන්ට මේ යටහත් පහත් බව තියෙන්න ඕනද නැද්ද? තියෙනවනේ. පුතා එන්න ගෙදර කිව්වහම එන්න පුළුවන් වෙනවා. නමුත් අද බෑ බෑ මම මේ බස් එකට නැගලා ඉන්නේ. හරිනම් බස් එකෙන් බැහැලා හරි එන්න ඕනේ. අන්න ඒකයි. මොකක් හරි හේතුවක් නිසා එන්න කියන්නේ. නැවත වතාවක් පිරිසත් එක්කගෙන යන බුදුරජාණන් වහන්සේ ළඟට බුදුහාඳුර ළඟට යනකොට එක වයෝවෘද්ධ භික්ෂුවක් කඳාඬ ඉන්නවා බුදුහාඳුර ළඟ. බුදුරජාණන් වහන්සේ ඉදිරියට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කළාම බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා ඇත්තද සාරිපුත්ත මොකද මේ මේ භික්ෂුවට මේ පහරක් කෙල්ල කරේ කම්මුලට වෙරෙන් පහරක් කෙල්ල කළේ මේ සමාව නොගෙන ගියයි කියන මේ බොහොම වේදනාවට මුන්වහන්සේ පත්තලා තියෙනවා මොකද්ද මේක ඇත්ත ඒ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරන බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවනේ මම සම්බුද්ධ ශාසනය පැවිදි වුණත් හරි කායගත සතියෙන් සුළු මොහොතක්වත් ඉවත් උනේ නෑ මම ඒ කියන්නේ මගේ කය පිළිබඳ හොඳ අවධානයකින් තමයි ඉන්නේ ඊළඟට වෛරය තරහව නෙවෙයි මම මෛත්‍රී සාගතවයි වාසය කරන්නේ මේ ශරීරය කියන්නේ පිළිකුල් සාගත හරියට නිකන් අසුචි පිරුණු කලයක් වගේනේ. එහෙම ශරීරයක් දරාගෙන ඉන්නේ. ඒ නිසා මට කාටවත් ක්‍රෝධ කරන්න, වෛර කරන්න හේතුවක් නෑ බුදුහාමුදුරනේ. මං එහෙම කරන්නේ නෑ. අර වයවෘද්ධ වයසක භික්ෂුව අඬ අඬ ඉන්න භික්ෂුව තමන් කලේ වරදක් චෝදනාවක් කියලා දුකට පත් වෙන අනේ සාරිපුත්ත හාමුදුරු එහෙම වැරදි මානසික මට්ටමකින් ඉන්න කෙනෙක් නෙවෙයි වැරද්ද පිළිගන්නවා බුදුහාමුදුර අහනවා ඔබ එහෙනම් මේ අභූත චෝදනාව सिद्ध කළේ අනේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විවිධයගේ නම් කී කියා නැවැත්තුවා ප්‍රමාණය වැඩි නිසා මට නවතිනුවම නවතිනුන මම ළඟින් එහාට මෙහාටත් ගියා ඒත් මගේ නම කියලා මට ඉන්න කිව්වේ නෑ ඒකට තියෙන තරහට තමයි මම මේ අභූත චෝදනාව කළේ. ලේසි නෑ රහතන් වහන්සේ නමකට අභූත චෝදනාව කරන එක. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් සමාවිල්ලනවා. බුදුරජාන් වහන්සේ කියන සමාවිල්ලන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන සමාව දෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ සමාව දෙනවා. බුදුරජාණන් වහන්සේගෙන සමාව ගන්නවා. බලන්න ඒ අභූත චෝදනා නැගිලත් උන්වහන්සේ උන්වහන්සේගේ ශක්තිය පිළිබඳව තිබුණු හැඟීම Tamanගේ කය පිළිබඳව වගකීම Taman දරුවද නැද්ද? දරුවා දැන් අපි එහෙමන අනේ මට මතකත් නැහැ මගෙන් උණුම එකක් පිට වුණාද කියුණාද මම ගැව්වද මට මතක නැහැ. ඔකනේ වෙන්නේ. නමුත් Tamanගෙන් පිටවන වචන ගැන Tamanට මතකයක් තියෙන්න ඕනද නැද්ද? සිහියෙන් නම් ඉන්නේ පිටවන වචන ගැන මතකයක් තියෙන්න ඕන. ඒක කාටවත් හානිය පිණිස වෙන්න බෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ වචනේ කාගේවත් හිතක් රිදෙන්න හේතුුන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කායික ක්‍රියාකාරීත්වය කාටවත් අප්‍රසාදයේ පිණිස හේතුුනේ නෑ කාටවත් හානිය පිණිස හේතුුනේ නෑ උන්වහන්සේ බොහෝම මෛත්‍රී සාගතව ජීවිතය ගත කරපු උත්තම චරිතයක් අර වගේ අභූත චෝදනා නැගුවා පිරිස නමුත් උන්වහන්සේ බොහොම පිරිසුදු චරිතය. කෘතවේදී බව කලගුණ සැලකීම බලන්න බුදුරජාණන් වහන්සේට හැමදාම රාත්‍රියේ සතපෙන් ඉස්සෙල්ල බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා අනිවාර්යයෙන්ම යන දෙවෙනි චරිතෙම අස්සජි හාමුදුර ළඟට. අනිවාර්යයෙන්ම අස්සජි හාමුදුරන්ට වැඳලා තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තමන්ගේ කුටියට වඩින්නේ. ඇයි Tamanට පළවෙනියටම ධර්මය කියලා දුන්නේ අස්සජි තෙරුන් වහන්සේ. අස්සජි තෙරුන් වහන්සේ අමතක කළේ නැහැ කවදාකවත්. දැන් එතකොට අද මොන්ටිසෝරින් ගන්නපු ගුරුවරයා අපිට අමතකයි නේ. එක වසරෙන් ගන්නපු ගුරුවරයා අපිට අමතකයි. ඊට කලින් පුබ්බාචාර්ය අම්මයි තාත්තයි ඔක්කොටම අමතක වෙනවා. ඒකනේ දැන් මේ වෙන්නේ. මේ නැකිටවපු නිසා ඈ අයන්න ආයන්න කියලා දීපු නිසා මුලින්ම අම්මයි තාත්තයි. එතකොට අස්සජි තෙරුන් වහන්සේ අමතක කළේ නැහැ. සමාජයට බුදුදහම ව්‍යාප්ත කරන්න පුදුමාකාර සේවාවක් පුදුමාකාර කැපවීමක් උන්වහන්සේ සම්පූර්ණත්වයටපත් කළා. ලෝකයාට නිර්වාණය සාක්ෂාත් කරලා දෙන්න කරපු කැපවීම ආරාම භූමියේ හිටිය රාද කියලා බොහොම දුප්පත් මිනිස්සෙක්. මේ මිනිස්සයා පන්සලේ ආරාමේ වැඩ කරලා වැඩ කරලා භික්ෂුන් වහන්සේලාගෙන් ලැබෙන දේක් අනුභව කරලා කුසගින් නිවාගෙන ඉන්න පුරුදු වෙච්ච කෙනෙක් රාධ වයසයි. බොහොම මහන්සිලා වැඩ කරලා අර ලැබෙන දෙයක් භුක්ති විඳින්මින් තමයි වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දවසක් රාදගෙන් අහන පැවිදි වෙන්න කැමති නැද්ද? පැවිදි වෙන්න කැමති නැද්ද කියලා අහනවා. රාද කියනවා අනේ බුදුහාඳුනේ පැවිදි වෙන්න නම් කැමති මං වගේ වයසක කෙනෙක් මං වගේ මහලු කෙනෙක් මං වගේ දුප්පත් කෙනෙක් කවුද මහාන කරගන්නේ මේ ප්‍රශ්නේ සමහරුන්ට අදටත් තියෙනවනේ නේ සමහර අයට වයසට ගියාම අනේ උවමනයි මහාන වෙන්න නමුත් මහාන කරගනීද දන්නේ නැහැ මං ලෙඩෙක් මං කොහොමද මහාන වෙලා කොහොමනේ නේ මං අසනීපෙන් ඉන්නේ වාසනීප කම් තියෙනකොට පැවිදි වෙලා අමාරුයි තමයි ඈ එතකොට පැවිදි කරන්නත් නිරෝගී භාවය තියෙනවද කියන එකත් බලන එක ඇත්ත මේ උපසම්පදා කරනකොටත් නිරෝගී භාවය පිළිබඳව යම්කිසි විමසීමක් කරනවා ඒක ඇත්ත වයෝවෘද්ධ භාවය පිළිබඳව කල්පනා කරනකොට ඉතින් රාද බාර ගන්න නැති වෙයි කියලා රාද හිතුවට බුදුරජාණන් වහන්සේ මහා සංඝයා වහන්සේගෙන් අහනවා රාද පැවිදි කරන්න කැමති කවුද? සාරිපුත මහ රහතන් වහන්සේ බොහොම ඉක්මනට ඉදිරිපත් වෙලා මම රාදව පැවිදි කරන්නම් කියනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් අහනවා. එයි හිම බාරගන්න හේතුව බුදුරජාණන් වහන්සේ මට මතකයි දවසක් මම පින්දපාතේ වඩිනකොට රාදමට දන්හන්දක් පූජා කළා. බලන්න කෘතවේදී බව. කෙනෙකුට නිවීම අවශ්‍ය නම් අර දන්හැන්ද පූජා කරපු එක මතකේ තිබුණාද නැද්ද? පූජා කළා. ඒක මතකේ තිබුණා. දන්හැන්දක් බුදුයි කියන එක. සිහියෙන් හැම වෙලාවකම සිහියෙන් ඉන්නවා නම් අමතක වෙන්නේ නෑ. සිහිය නැත්තම් තමයි අමතක වෙන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඒ කෘතවේදී බව අප්‍රමාණයි ඉහළයි. අනේ පිටිසිටුමා ගිලන් වෙලා ඇඳේ ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අනේ පිටිසිටුමා බලන්න ගිහිල්ලා ධර්මයේ දේශනා කළා අනේ පිටිසිටුමා සෝපත් වෙන්න අනුශාසනාවන් සිද්ධ කළා. කල්යාණ මිත්‍රේ මෙන්න මේ ගති ලක්ෂණ වලින් යුක්ත සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උත්තරම ධර්මය ලෝක පුරා ව්‍යාප්ත කරන්න ධර්මාලෝකයේ ලොවට මුදා හරින්න පුදුම තරම් කැපවීමක් සිද්ධ කළා බුදුරජාණන් වහන්සේගේ කාර්යීතාම හොඳින් ඉදිරියට ගෙනියන්න කැපවීමක් අග්‍ර ශ්‍රාවකයන්න් වහන්සේ හැටියට ධර්ම සේනාධිපති හැටියට උන්වහන්සේ සම්පූර්ණත්වයට පත් කළා කාලය ගත වෙලා යනකොට උන්වහන්සේ කල්පනා කරනවා සම්බුද්ධ පරිණිරවාණයට ඉස්සෙල්ලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ පරිණිරවාණය සිද්ධ විය යුතුයි. ඒ කාලේ ඉඳලම බුදු කෙනෙක් පරිණිරවාණයටපත් වෙන ඉස්සෙල්ලා අග්‍ර ශ්‍රාවකයෝ පරිණිරවාණයටපත් වෙනෝ මේ බව දැනගෙන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර ආතුව සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා පිරිනිවන් පාන්න අවසර ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගේ දෙපා මත තමන්ගේ අත්තබල බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන භාග්‍යවතුන් වහන්ස අනෝම දස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා පාරමිතා ධර්ම සම්පූර්ණ කළා ගෞතම බුද්ධ ශාසනයේදී අග්‍ර ශ්‍රාවක තනතුර ලබන්න මං ඒ සඵලත්වයට පත් කළා. අදින් පස්සේ බුදුරජාණන් වහන්සේ ඔබ හා මාගේ කිසිදු සම්බන්ධයක් ඉදිරියට පවතින්නේ නැහැ. මෙච්චර කාලයක් සසරේ පැවතගෙන ආපු සම්බන්ධය මෙතනින් නවතිනවා. මට පිරිනවන් පාන අවසර දෙන්න. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා ඔබවන් උත්තරම චරිතයක් නැවත මට දහමු වෙන්නේ නැහැ. මොකද බුදුහාඳුරුත් පිරිනුවන් පානවනේ. ඒ නිසා තමන්ගේ සහෝදර භික්ෂු මහා සංඝ රත්නයට ධර්මයේ දේශනා කරන්න කියලා ආරාධනාවක් බුදුහාඳුරු කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරන බුදුහාඳුරුත් අහගෙන ඉන්නවා. සාදුනාද පවත්වන පිරිනිවන් පාන්න තැන තෝරා ගන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාඳුරහන කොහෙද සාරිපුත්ත යන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කරනවා නාලක කියන ගමේනේ මෙයගේ මුල් ගම අම්මා තාම ජීවතුන් අතර ඉන්නවා. අම්මා හැබැයි තවම මාර්ගඵලලාභී උත්තමාවියක් නෙවෙයි. පවුලේ සහෝදර හත් දෙනාම රහත් ඵලයට පත් වුණා. ඒ කියන්නේ රහතන් වහන්සේලා හත් නමකගේ අම්ම කෙනෙක් තමයි කවුද? සාරි කියන බැමිණි. අන්තිම මොහොතදී සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කරන අම්මා වෙනුවෙන් ගිහිල් ඉවරලා අම්මව සුවපත් කළේ නැත්නම් ලෝකයා කවදා හරි කියාවි ලෝකයාව රහත් කළාට නිවන් දකින්න බණ කිව්වට අම්මට බණ කිව්වේ නැහැ කියලා අන්තිම මොහොතේදී තීරණය කරන තමන් උපන් ගෙදර යන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ අම්මව සුවපත් කරලා අම්මව සෝතාපන්න ඵලෙහි පිහිටවල තමයි උන්වහන්සේ උපන් ගෙදරදීම පිරිනිවන් උප්පන්නේ. ඒ නිසා මේ උත්තම චරිතයට අපි নমස්කාර කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් චතුරාර්ය සත්‍ය ලොවට ගෙන යන්න ලොවට දායාද කළ වත්මන් භික්ෂු පරම්පරාවට වත්මන් ගිහි පරම්පරාවට වටිනා ආදර්ශයන් සපයපු ඉවසීමේ ගුණය පෙන්වපු කළගුණ සැලකීමේ ගුණය පෙන්වපු කල්යාණ මිත්‍රත්වයේ ගුණය පෙන්වපු දකින දකින දේ පුරුදු දේ විමසලා නිවැරදි මගට එන්න කියන පණිවිඩය ලබා දුන්නු ඒ උත්තම සාරිපුත්ත මහරහතන් වහන්සේට নমස්කාර වේවා ඒ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයට নমස්කාර වේවා ආර්ය මහා සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න නිපින් බලෙන් අපි සියලු දෙනාටම මේ සසර ගමන සුවපත් කරගන්න ඒ උත්තම චරිතාදර්ශයෙන් අපට මේ භව ගමන නවත්වන්න උතුම් නිවනින් සැනසෙන මේ සිදු කළ පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින්වයන්න් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට පිරුවන් සරණයි.